දේශකයාණන් වහන්සේ දික්වල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තැමිලිගස් මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලි ස්වාමින්ද්‍රයන් වහන්සේ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 දීඝා ජාගරතෝ රත්ති දීගං සම්තස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතෝති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි ඉතින් අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ කුද්දක නිකායට අයිති බණ පොතක් වන අපේ පින්වතුන්ලාට බොහෝම හුරු පුරුදු නිතර දෙවේලේ මේ බණ පොතේ අන්තර්ගත වෙන ගාථා ධර්මයන් තේමා කරගෙන අපේ ගෞරවනීය දේශකයන් වහන්සේලා සිදු කරන දේශනාවන් ඔබ ශ්‍රවණය කරලා තියෙනවා ධම්මපදයේ කියන ඒ බණ පොත. ඉතින් මේ ධම්මපදයේ බාල වග්ගයේ අන්තර්ගත වෙන මුල්ම ගාථාව තමයි අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ. දීඝා ජාග රතෝ රත්ති දිහිගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීඝා ජාග රතෝ රත්ති රත්ති කියන්නේ රාත්‍රිය දීඝා කියන්නේ දීර්ඝයි ජාගර කියන්නේ නිදි වරණ පුච්චලයාට නිදි නොලබා නිදි වර්ජිතව රැය පුරාවට කල් ගෙවන පුජ්‍යලයාට රාත්‍රිය ඊටාම දීර්ඝ එකක් හැටියට දැනෙන්නේ වෙනදා වගේ ඉක්මනින් ගෙවිලා යන එකක් නොවේ සමහර වෙලාවට දැඩි නිදිමතින් ඉන්න නින්දට ගිජු වෙච්ච කෙනෙකුට හවස 6ට 7ට නිදි ඇඳට ගිහිල්ලා පහුවදා උදේ 6-7 වෙනකන් නිදාගත්තත් අනේ රාත්‍රිය ඉක්මනටම ගෙවිලා ගියා නේද කියලා හිතෙනවා. ඒ හොඳට නිින්ද ලැබපු කෙනාට හොඳට නිින්ද යන කෙනාට රාත්‍රිය තව තවත් දීර්ඝ වුණා නම් හොඳයි කියලා හිතෙනවා එයාට රාත්‍රිය කෙටි වගේ දැනෙන්නේ. හැබැයි පින්වතුනි නිදි වර්ජිතව ඉන්න කෙනාට ඒ නිදි වර්ජිතව ඉන්න එකේ ඇති කීපයක් තියෙන සමහර වෙලාවට සමහර අයට නිින්ද නොයන රෝගයක් තියෙනවා. ඒවා සිද්ධ වෙන්නේ මානසික ගැටලුත් එක්ක. වර්තමානයේ අපි හඳුන්වා දෙනකොටම අපේ මේ නොඑක ආකාරයේ නාමයේ විසිතුරු කරන්න යොදලා තියෙන ඔය තාන්නමාන්න ටිකක් තියෙනවානේ. ඒවා කියනකොට අපි ගැන සඳහන් කරනකොට කියනවා මේ මනෝවිද්‍යා උපදේශක කියලා. මේ මනෝවිද්‍යා උපදේශන ක්‍රියාවලියේ නිරත වෙන හාමුදුරු කෙනෙක් හැටියට වර්තමානයේ එහෙම නිදි නොලබන නිନ୍ଦ නොයන සුවිශේෂී පිරිසක් අපි හඳුනාගෙන තියෙනවා. තරුණ පරපුර. අන්තර්ජාලය ඊළඟට ඔය Facebook එහෙම නැත්නම් මුහුණු පොත මේ වගේ දේවල් වල රය පුරාවට සැරිසරන්න හුරු වෙලා හුරු වෙලා මාස කීපයක් ගත වෙනකොට කොච්චර උත්සාහ කළත් රාත්‍රියට නිින්ද යන්නේ නැහැ. දැන් එහෙම සමහර අය ඒ අයගේම ඒ විෂයට අදාළව විවහාරිකව තියෙන වචන වලින් සඳහන් කරනවා නම් මේ Facebook එකේ යම් කිසි කෙනෙක් සම්බන්ධ කරගෙන චැට් කරනවා. එයාලගේ ඒ සංස්කෘතියට අදාළ වචනයම භාවිතා කරනවා නම් එහෙම චැට් කරනවා. ඉතින් දිනපතා මෙහෙම චැට් කරන්න කෙනෙක් නැති වෙනකොට සමහර දවස්වලට රැට නිින්ද යන්නේත් නැහැ. gedara සිසු සමාජිකයෝ හොඳට නිින්ද ලබාගෙන ඉන්නවා. Tamanට කළ යුතු වැඩකුත් නැහැ. එතකොට මේ මනසට ඇති කරන පීඩණය දරා ගන්න බැරුව මහා ලොකු මානසික ආතතියක් ඇති වෙනවා. එහෙව් රෝගී තත්ත්වයන්ට පත්වෙච්ච අනාගතයේ රටේ වගකීම් බාර ගන්න ඉන්න පරපුරක් ඒ වගේ රෝගයන්ට ගොදුරු වෙච්ච පරපුරක් යම් තරමකට මේ සමාජයේ තුල එක පැතිකඩක සැඟවිලා සිටිනවා කියන එක මගේ අත්දැකීම් තුලින් මම සඳහන් කරන්නේ. එතකොට සමහර වෙලාවට දූ දරුවන්ගේ ප්‍රශ්න නිසා ඉඩකඩම් වල ප්‍රශ්න නිසා ඒක තමන්ගේ ලෙඩ දුක් පිළිබඳ ප්‍රශ්න නිසා ඒ වගේ දේවල් මතත් නිින්ද නොයන තත්ත්වයක් තියෙනවා කෙසේ හෝ මිනේ නිදි වර්ජිතව ඉන්න කෙනාට අර අවදි වෙලා ඉන්නකොට අනිත් අයත් එක්ක පෑහෙනකොට අනිත් අයත් එක්ක ගැටිලා කටයුතු සිද්ධ කරනකොට කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ. යම් තරමකට ඒක විසඳිලා යනවා. හැබැයි හුදකලාව අර විදිහට රාත්‍රියක ගත කරන්න ගියාම තමන්ගේ ජීවිතයේ දහසකුත් ප්‍රශ්න නොඑක් ආකාරයෙන් නොඑක් පැතිකඩ වලින් නොඑක් වෙස්මුහුණු වලින් මතුවෙලා ඔබේ මනස ව්‍යාකූල කරනවා. එහෙම වුණාම ජීවිතේ මහා බරක් වගේ දැනෙනවා. ඉතින් දීඝා ජාග රතෝ රත්ති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් නිදි වර්ජිතව ඉන්නවා නම් එයාට දැනෙන්නේ මේ රාත්‍රිය හරිම දිගයි කියලා. වෙනදාට වඩා රාත්‍රිය දිගයි කියලා. දීගෝ දීගං සම්තස්ස යෝජනා පයින් ගමන් කරන්නාට පාගමනින් ගමන් කරන්නාට යොදුන දිගක් හැටියට දැනෙනවා. අපි වර්තමානයේ ගමන් බිමන් යෑම සඳහා ප්‍රවාහනයේ ගොඩාක් දියුණු වෙලා තියෙන අවධියක අපිට අතීතයේ අයගේ තොරතුරු අහනකොට අහවල් තැන ඉඳන් අහවල් තැනට පාසල් ගියේ පාගමනින් පොළට ගියේ පාගමනින් කියලා කියනකොට අපි පුදුම වෙනවා. අපිත් උත්සාහ කරලා බැලුවහම එහෙම යන්න සමහර වෙලාවට අපිට හිතෙනවා අනේ මෙච්චර දුරයි කියලා අද තමයි දැනුනේ කියලා. පයින් ගමන් කරන කෙනාට මේ යොදුන දිගයි වගේ දැනෙනවා. එතකොට මේ පයින් ගමන් කරනවා කියන එකයි වාහනයක ගමන් කරනවා කියන එකයි අතර තියෙන වෙනස තේරෙනවනේ. අවකාශ එකේ පිච්චි පිච්චි දූවිලි වැඩි වැඩි දහඩිය පෙරාගෙන උගුරකට වේලගෙන මේ පාගමනින් ගමන් කරනකොට මොනතරම් වෙහෙස කරද? ඒ කයට දැනෙන පීඩාව නිසා ශාරීරිකව ඇති කරන අපහසුව නිසා Tamanට දැනෙන්නේම ටිකින් ටික ටිකින් ටික කයේ ශක්තිය අර පාගමනේ නිරත වෙලා ඉන්නකොට ටිකින් ටික වියකිලා යනකොට අනේ මේක කොච්චර දුරද කොච්චර දුරද එතකොට මේ වගේ දැන් මේ දෙකම ගැටලු මත මතුවෙන මානසික තත්වයක් කියන එක අපිට පැහැදිලි වෙනවා. සාමාන්‍ය මිනිස්සෙකුට නිින්ද යනවා අසාමාන්‍ය ස්වභාවයක් තමයි නිින්ද නොයන එක. නැති බාලයාට මේ සංසාරේ හරි දීර්ඝ හැටියට දැනෙනවා. සද්දම්මං අවිජානතු. අවිජානතෝ කියන්නේ සංජානනයේ කියනවා දැනගන්න අවිජානනයේ කියනවා නොදන්නාකම. එතකොට සද්ධර්මයේ නොදන්නා වූ බාලයාට මේ සසර දීර්ඝයක් හැටියට දැනෙනවා දිග්ගැස්සෙනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. දැන් මේ සද්ධර්මයේ කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටිච්ච සමුප්පාදය. අපිට එහෙම කියන්න පුළුවන් ත්‍රිලක්ෂණය ওই වගේ දේවල් ටිකක් අපිට කියන්න පුළුවන් මෙන්න මේවා ගැන දැනගත්ත කෙනාට තමයි මේ පඬිතයා කියන්නේ ඒවා නොදන්න කෙනා තමයි බාලයා කියලා කියන්නේ ඒ වගේ කෙනාට සසර දිගයි කියලා කියනවා. එතකොට මේ පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය මේවා අපි මේ වගේ වචන වලින් හැඳින්නුවාට සමස්ත බුදුදහමම කියන්නේ ජීවිතයේ යථා ස්වභාවය. ලෝකේ යථා ස්වභාවය. එතකොට ජීවිතයේ නිවැරදි වැටහීමක් නැති කෙනාට ලෝකයේ මේ හේතුඵල සමவாயෙන් නිර්මිත මේ ලෝකයේ පිළිබඳව භෞතික ලෝකයේ පිළිබඳව නිවැරදි වැටහීමක් යථාවබෝධයක් නැති කෙනා දිගින් දිගටම අනවබෝධයෙන් සිද්ධ කරගන්න කටයුතු නිසා මේ සසර දිගින් දිගටම දිග් ගැස්සෙනවා. ඒක හරියට අර මකුලුවා මකුළු දැල තුල පෝෂණය වෙනවා වගේ තමයි. Taman විසින් වියාගත්ත, සකසාගත්ත මකුළු දැලේ මැදට වෙලා ඉන්නවා. ඒකට ගොදුරු වෙන සත්තු ආහාර හැටියට දැහැගනිමින් ඒකෙන්ම පෝෂණය වෙමින් දිගින් දිගටම පවතිනවා. අපිත් එහෙම තමයි කරන්නේ. මේ මකුණු දැලක් වගේ මවාගෙන මේක තුල මේ ලෝභ දේශ මෝහ වශයෙන් අගතියට ගිහිල්ලා පංචකාම සම්පත් වලට ගිජු වෙලා මේ මේ මකුණු දැල වටේ එකතු වෙන ඒකරාශී වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් අනුභව කරගෙන මේ වගේ පෝෂණය වෙමින් අපි අනේ සැපයි සුවයි කිය කියා මේ සංසාරේ දිගින් දිගටම සැරිසරනවා. ඒත් එක්කම ජීවිතයේ මහා බරක් හැටියට දකින්න ඇතැම් අවස්ථාවල තමන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට නොවනකොට ජීවිතයේ යථාර්ථයේ තේරුම් නොගෙන මේ යන ගමන තුල අර අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්වයන්ට මුහුණ දෙන අවස්ථාවන්හිදී පරිවර්තනයේට ලක් වෙනකොට වෙනස් වෙනකොට ඒවා හරියාකාරව හඳුනා නොගෙන විවිධ මානසික කම්පනයන්ට ලක් වෙන තත්ත්වයන් ඇති කර ගන්නවා බාල පුජ්‍යලයා. නිසා සද්ධර්මයේ නිවැරදි ආකාරයට දැනගන්නවා කියන්නේ අර හොඳට නිින්ද යන කෙනෙකුට වගේ සුවපහසු වාහනයකින් තමන්ගේ ගමන් බිමන් ගමන් කරන කෙනෙකුට වගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න කෙනෙක් වගේ සුව පහසුවෙන් ජීවිතයේ ගත කරන්න පුළුවන් වාතාවරණයක් පසුබිමක් නිර්මාණය කරගන්නවා. එහෙම නැති කෙනා ධර්මයෙන් ඈත් වෙන කෙනා මේ පහසුවෙන් ගත කරන්න පුළුවන් ජීවිතය එසේ පහසුවෙන් ගත කරන්න තියෙන පැත්ත ආවරණය කරගෙන අපහසු පැත්ත විවරණය කර විවර කරගෙන ජීවිතයේ විඳවන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් මේ බණ ටිකේදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොසල් මහ රජුරවන්ට. කොසල් රජුරෝ සර්වාභරණ වලින් සැරසිලා තමන්ගේ රාජධානියේ සංචාරය කරමින් හිටියා. එහෙම සංචාරය කරන අතරතුරේදී උඩුමහල් තලයේ ඉඳගෙන මේ මග දිහා බලාගෙන ඉන්න බොහෝම සුරූපී කාන්තාවක් දකිනවා. මේ කාන්තාව පිළිබඳව රජුරුවන්ගේ හිතේ ඇල්මක් ඇති වෙලා හිතයිසී ඇමතිවරයේ හරහා විපරම් කරලා බලනවා ඇය විවාහකද අවිවාහකද කියන කාරණේ. අනතුරුව දැනගන්නවා මේ කාන්තාව විවාහක කාන්තාවක් කාන්තාවක් ස්වාමියෙක් සහිත කාන්තාවක් කියන කාරණය. රජ්ජුරුවෝ කියන්නේ හැමදාම තමන්ගේ අභිමතයන් අනිත් අයට මොනවා වුණත් කමක් නැහැ ඉෂ්ට සිද්ධ කරගන්න වෙරදරන උත්සුක වෙන පිරිසක්. පාලකයෝ එහෙම තමයි හැමදාම. තමන්ගේ අවශ්‍යතාවයට රට ජාතිය ආගම සංස්කෘතිය ගැනවත් නොතකා කටයුතු කරන පිරිසක් තමයි බොහෝ විට බලයෙන් උමතු වෙච්ච අය. බලයෙන් උමතු වෙච්ච අය. ඉතින් මේ කොසෝ රජුරුවත් ඉතින් බුදුහාමුදුරුවෝ ළඟින්ම ඇසුරු කරපු කෙනෙක් තමයි. හැබැයි අර බලකාමයේ ආවහම සමහර වෙලාවට ඔය රාගය, බලකාමය, උද්දච්චකම, මාන්නේ මේ වගේ දේවල් ආවහම පින්වතුනි ගුණවත්කම් නැති වෙලා යනවා. ගුණමකු ධර්මයන්නේ මේවා. ගුණේ මකලා දාන ධර්මයක්. ඉතින් මේ කාන්තාව කෙරෙහි රාගික හැඟීමක් ඇති වෙලා ඇයව තමන්ගේ රජමාලිගාවට ගෙන්න ගන්න උපායක් දෙව්වා අර ස්වාමියා කැඳවලා මෙතනින් හතර ගව්වකට එහා තියෙන ගඟට ගිහිල්ලා ඔබ මම නාන වේලාවට අද සන්ධ්‍යාවේ අරුණවන් මැටි කඩුපුල් මලුයි රැගෙන ආයුතුයි කියලා. දැන් මේ අරුණවන් මැටි සහ කඩුපුල් මල් අපි මේ සාමාන්‍යයෙන් අර රාත්‍රී 12ට පිපෙන මල් වලට කියන කඩුපුල් මල් කියලා. බණ පොතේ මේ කඩුපුල් මල් පිළිබඳව හඳුන්වන්නේ දිව්‍ය ලෝකයේ පිපෙන මල් විශේෂයක්. ඉතින් රෑ 12ට විතර දෙවියෝ එළියට බහින වේලාව කියලා කියනවනේ. ඒ නිසා තමයි කඩුපුල් මල් අපි රෑ 12න් පස්සේ අවදි වෙලා මේ පිපුණට පස්සේ පූජා කරන්න එහෙම පෙළඹෙන්නේ. ඉතින් මේ කඩුපුල් මලුයි ඒ වගේම අරුණවන් මැටි අරගෙන එන්න කියලා මේ පුරුෂයාට නියෝගයක් දෙනවා. මේ පුරුෂයා රාජ නියෝගයේ අහලා කලබලයටපත් වෙනවා දෙයියනේ මේවා දිව්‍ය ලෝකේ තියෙන ඒවා මං කොහොමද හොයාගන්නේ? නමුත් මේ රජාන ඉෂ්ට කළ යුතුයි. ඒ නිසා ගෙදරට ලහි ලහියේ ගියාම ලිපේ ඉදෙන බතින් බත් මුලක් බැඳගෙන පාන්දරින්ම පිටත් වෙනවා මේ දේ හොයාගෙන එන්න. යන අතරමඟදී මගියෙක් මුණ ගැහෙනවා. ඒ මගියට අර බත්පතින් කෑම ටිකක් පුදලා, තමනුත් අනුභව කරලා, ඉතිරි කොටස වතුර වලක ඉන්න මාළුන්ට කෑම ටිකක් දාලා, ඔහු අර ජලයේ ඉන්න එහෙම නැත්නම් ඒ වැවේ ඉන්න දේවතාවට පින් අනුමෝදන් කරනවා මේ වැවට අරක්ගත්ත මේ ගඟට අරක්ගත්ත කිසියම් దేవතාවෙක් ඉන්නවනම් අර මගියට මම ලබා දීපු දාණයෙන් කුඩමසුන්ට මස්යන්ට මම ලබා දීපු දාණයෙන් ඒ පින අනුමෝදන් වෙලා මේ උපක්‍රමයෙන් එහෙම නැත්නම් මේ උගුලෙන් මාව මුදවන්න ඕන කියලා මට පිහිට වෙන්න ඕන කියලා අදිෂ්ඨානයක් කරනවා ඊට පස්සේ අර ගඟේට අරක් ගත්ත దేవතාවා මිනිස්සු වේශයක් මවාගෙන ඇවිල්ලා අරුණවන් මැටි කඩපුල් මලුයි මේ පුච්චලයාට ගෙනල්ලා දෙනවා. මේ පුච්චලයා ওই ටික අරගෙන ගිහිල්ලා රජුරවන්ට බාර දෙන්න යනකොට රජවාසලේ දොරටුව අහලා. ඉතින් ඒ අර පෞර මත තියලා විහාරස්ථානයට ඇවිල්ලා ඔහු විහාරස්ථානයේ ලැබුම් ගන්නවා. දැන් මේ කොසෝ රජ්ජුරුවෝ මේ සිද්ධිය තුල මේ කතාව තුල රජ්ජුරුවන්ගේ මනසට ඇතුළු වෙච්ච ආකල්පය බලන්න. සුරූපී කාන්තා රුවක් දැක්කා. ඒ රූපේ ලබා ගන්න ඕන කියන අසීමිත ආශාවකින් මේ මනස මුසපත් වුණා. උමතු භාවයටපත් වුණා. ඒ උමතු භාවයටපත් වෙච්ච මනස අර අහිංසක මිනිස්යාව උගුලකට හසු කරන්න උත්සාහ කරා. හැබැයි දැන් හැම වෙලාවෙම අපි කල්පනා කරන්න ඕන අපේ මනස තුල පහළ වෙන මේ වගේ පහත් ගණයේ ඒ වගේම අධාර්මික සිතුවිලි අපි හැම වෙලාවෙම විවිධ උපක්‍රම අනුව ඉෂ්ට සිද්ධ කරගන්න යනවා මේක ඊටාම වටින දෙයක් අපේ සමාජයේට හොඳ පාඩමක් ගන්න තියෙන කාරණාවක් අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතයේ විවිධ අවශ්‍යතාවයන් තියෙනවා. ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගන්න අනීතියෙන් කටයුතු කරනවා. නීතියෙන් නෙමෙයි. අධර්මයෙන් කටයුතු කරනවා. අසාධාරණයෙන් කටයුතු කරනවා. එහෙම අනීතියෙන්, අසාධාරණයෙන්, අධර්මයෙන් අපේ ඉලක්කයන් සඵල සාර්ථක කරගත්තාට හිත අභ්‍යන්තරයේ තුල මානසිකව Tamanට සහනයක් අස්වැසිල්ලක් නැ කොයියම් හෝ මොහොතක මේ වගේ සත්‍යතාවය ඉස්මතු වෙලා මට මොකක් වෙයිද ඕනතරම් වර්තමාන සමාජයේ වුණත් එහෙම පීඩිතව මානසික ආතතියෙන් පෙළෙන අය ඕනතරම් දකින්න පුළුවන් මොනවා හෝ වැරදි කටයුත්තකට යොමු වෙලා හිතන්නකෝ වැරදි ඇසුරක් අනියම් සම්බන්ධතාවයක් ඒ ඇති කරගෙන යන කාන්තාවක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන් 24 පැයේම අර මනස කියන්නේ නිතරම ව්‍යාකූල වෙච්ච එක. කොයි මොහොතේ කොතනින් සරලවම කියනවා නම් කොතනින් ගැස්සිලා මේක අහුවෙයිද දන්නේ ඒ තරම් බයෙන් සැලිසෙලී තමයි ජීවත් වෙන්නේ. එහෙම අවදි වෙලා ඉන්න වෙලාවේදී ඒ තරම් කලබල වෙච්ච ව්‍යාකූල වෙච්ච මනසකින් ජීවත් වෙන කෙනා නින්දට යනවා කියන්නේ එහෙම නින්දක් ලැබෙන්නේ නැහැ. සැහැල්ලු මනසක් තියෙන්න ඕනනේ නිදාගන්න. දැන් හිතන්න අපේ මේ බනහන අම්මා කෙනෙකුට තියෙනවා ලබන බදාදට දඹදිව වන්දනාවේ යන්න දිනය දිලා තියෙනවා. දැන් බැලුවහම අර නිදිවරන්නාට රාත්‍රිය දිගයි වගේම අනේ මේ මේ දවස් ටිකේ දවස් ගෙවිලා යන්නෙත් නෑනේ හරියට ඉක්මනට. එහෙම දැනෙනවා. ලං වෙනකොට නිින්ද යන්නෙත් නෑ. ඒ හිතේ තියෙන ආසාවක් පැලපැදියම් වුණා මුල් බැස ගත්තාම ඒකත් එක දැන් පාසල් වල පුංචි දරුවෝ අධ්‍යාපන චාරිකා යන දවසට පහුවදාට ගෙදර නිින්දක් නැහැ. එළි වෙනකන් ඇහැරලා. දැන් බලන්න කොච්චර ප්‍රායෝගිකද කියලා මනස තුල කිසියම් ආකාරයක අසාමාන්‍ය තත්ත්වයක් ඇති වුණොත් සතුටක් වෙන්න පුළුවන් දුකක් වෙන්න පුළුවන්. එළි වෙනකම්ම නිදිවර්ජිතව තමයි ගත කරන්නේ. ඉතින් මේ වගේ අර මානසික ව්‍යාකූලතාවයකින් මේ රජ්ජුරුවෝ අර කාමුක ආසාවක් රාගික සිතවිල්ලක් ඇති කරගෙන රාත්‍රී නිින්දට ගියා. හැබැයි රජ්ජුරුවන්ට හරියට නිදා ගන්න ලැබුණේ නැහැ විවිධ විදිහේ භයංකර දර්ශනයන් ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. ඔය අතර දු ස න සෝ දු ස න සෝ කියන අකුරු හතරක් පිළිබඳව ඇහෙනවා. රජු හොඳටම කලබල වෙලා පහුවදා උදේ පාන්දරින්ම බුදුහාමුදුරුව බැහැ දකින්න ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට මතක් කරනවා අනේ බුදුහාමුදුරුවනේ ඊයේ රෑ එළි වෙනකම් මට නිින්දක් නැහැ. මහා භයංකර ශබ්ද වාගයක් ඇහුණා යම්කිසි කෙනෙක් යමක් කියන්න වගේ උත්සාහ කරනවා නමුත් කියා ගන්න බැරි වෙනවා පළවෙනි වචනේ කියන්න හදනකොටම අහපව් නැති වෙලා යනවා මොකද්ද බුදුහාමුදුරෝනේ මේකේ අර්ථය කියලා බුදුහාමුදුරුවන්ගෙන් විමසුවා බුදුහාමුදුරුවෝ මේ පිළිබඳව දිබ්බ චක්කු ඥානයට සමවැදිලා විපරම් කරලා බලලා රජුරවන්ට මේ ඇහිච්ච ශබ්දවල අර්ථය පහදලා දුන්නා. ඇහිච්ච ශබ්දවල අර්ථය පහදලා දුන්න මේ නිරයේ පැසෙන ප්‍රේතයන් හතර දෙනෙකුගේ ප්‍රකාශනයන් හතරක් මේ ඇහි මේ අය කියන්න උත්සාහ කරනවා. අර නිරයේ පැහැමින් ඉන්නකොට යාන්තමින් උඩට මතුවෙනකොටම කියන්න උත්සාහ කරනකොටම ආපහු ගිලෙනවා. ඒක තමයි මේ ඇහෙන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා මේ කියන්න ගත්තේ මොකද්ද කියන එක රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා. දුජ්ජීවිතම් දුජ්ජීවිතං අජීවින්හ යේ සම්තේන දදම්හසේ විජ්ජමානේසු භෝගේසු දීපං නාකම්ම අත්තනෝ යේ සන්තේන දදම්හසේ යේ සන්තේ යමක් සන්තකව පවතිද්දි න දදම්හසේ ඒ කියන්නේ Tamanට ධනේ වස්තුව ඇති කල්හිදී කිසිම දෙයක් දුන්නේ නැහැ දානාදී පින්කමක නිරත වුණේ නැහැ විජ්ජමානේසු භෝගේසු භෝගයන් විද්‍යමාන කල්හි භෞතික සම්පත් හොඳට තියෙද්දී මේ තමන් සතුව මහා ධනස්කන්ධයක් තියෙද්දී කාටවත් කිසිදු දෙයක් නොදී දාන ආදී පින්දහම් සිද්ධ කරගෙන දීපන් නාකම්ම අත්තනෝ අත්තනෝ කියන්නේ තමන්ට දීපන් කියන්නේ පහන නාකම්මක කිව්වේ නොකරගෙන පහනක් නොකරගෙන මේ ධනේ වස්තුව යොදාගෙන දන් දීලා Tamanට ආලෝකයක් සලසා ගන්නේ නැතුව ඔහේ ජීවත් වෙලා දැන් මේ අපාගත වෙලා പ്രേත තත්ත්වයකටපත් වෙලා දුක්ඛිත ජීවිතයක් ගත කරමින් ඒ දුක් විඳිනවා කියන කාරණේ තමයි මේ ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ මම පෙර ආත්මයන් හිදී මා සතුව හොඳට ධනේ වස්තුව තියෙද්දි දානාදී පින්දහම් සිද්ධ කරගෙන මට ආලෝකයක් පහනක් පත්තු කරගන්නේ නැතුව ඔහේ ජීවත් වෙච්ච නිසා එවැනි ಗುಣධර්ම එක්රැස් කර නොගත්ත නිසා මම මේ අවීචි මහ නරකයට වැටිලා දුක් විඳිනවා කියන එක තමයි අර දු කියන શબ્දයෙන් ඒ ප්‍රේතයා ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා රජුරවන්ට. දෙවනුව රජුරවන්ට ඇහිච්ච ශබ්දය තමයි ස කියන ශබ්දය. එතකොට ස කියන ශබ්දයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ රජුරවන්ට පහදලා දෙනවා සත්තින් වස්ස සහස්සානි පරිපුන්නානි සබ්බසෝ නිරයේ පච්චමානානං කදා අන්තෝ භවිස්සති සත්තින් වස්ස සහස්සානි වර්ෂ 60000ක් පරිපුන්නානි සබ්බසෝ හැම අතින්ම පරිපූර්ණත්වයටපත් වෙච්ච වර්ෂ 60000ක් පමණ නිරයේ පච්චමානාන මම නිරයේ වැටිලා දුක් විඳිනවා අවුරුදු 60000ක් පමණ මම මේ නිරයේ දුක් විඳිනවා කදා අන්තෝ භවිෂති අන්තෝ කියන්නේ කෙලවර කදා කියන්නේ කවදා භවිෂති වෙයිද අනේ මේකෙන් ඈතර වීමක් කවදා මට සිද්ධ වෙයිද කියලා මට දැනෙන්නේ නැහැ. මේ දුක් ගොඩින් මං කොයි වෙලාවෙද නිදහස් වෙන්නේ කියලා මට හිතා ගන්නවත් බෑ කියන එක තමයි අර ස කියන શબ્දයෙන් ඒ പ്രേතයා ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා. ඊළඟට රජුරවන්ට ඇහිච්ච શબ્දයේ තමයි න කියන ශබ්දය න කියන ශබ්දයේ අර්ථයත් රජුරවන්ට පහදලා දෙනවා බුදුරජාණන් වහන්සේ නත්ති අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පති දිස්සති තදාහි පකතං පාපං මම තුයිහංච මාරිස නත්ති අන්තෝ කුතෝ අන්තෝ කෙලවරක් පේන්නෙම නැහැ කුතෝ අන්තෝ කොහෙද මේකේ කෙලවර න අන්තෝ පති දිස්සති කොහේවත් කෙලවරක් පේන තෙක් මානේක නැ. තදාහි පකතං පාපම් මමතු ඉහංච මාරිස. පකතං කියන වචනේ තේරුම තමයි පැසෙනවා කියන එක. එතකොට මේ මම මම සිද්ධ කරපු පාප කර්මයන් නිසා මේ නිරයේ වැටිලා පැසෙමින් දුක් විඳිනවා. ඔන්න තුන්වෙනි ප්‍රේතයා ප්‍රකාශ කරන්න උත්සාහ කරන දේ පහදලා දෙනවා කෙලවරක් නොපෙනෙන මහා අවීචියේ වැටිලා මේකෙන් ඈතර වීමක් පේන තෙක් මානෙක නැහැ සිදු කරපු පාප කර්ම නිසා මේ නිරේත වැටිලා මහා දුක් ගොඩක් විඳිනවා කියන කාරණය තමයි මේ ප්‍රකාශ කරන්න උත්සාහ කළේ ඒක තමයි ඒ ශබ්දයෙන් අර්ථවත් වෙන්නේ කියන එක රජුරවන්ට පහදලා දුන්නා ඊළඟට අවසාන ශබ්දය සෝ කියන ශබ්දය. සෝහි නූන ඊතෝ ගන්්වා යෝනින් ලබ්ධාන මානුසින් වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලං බහු කාහාමි කුසලං බහු බහුල වශයෙන් කුසල් සිද්ධ කරගන්නවා ඊතෝ ගන්්වා මේන් චුත වෙලා ගිහිලා යම් කිසි දවසක මේ නිරයෙන් චුත වෙලා ගිහිල්ලා යෝනින් ලබ්ධාන මානුසින් යෝනි කියන්නේ මනුස්ස යෝනියේ මානුසින් යෝනි මනුස්ස යෝනිය ලබ්ධාන ලබලා වදඤ්ඤු සීල සම්පන්නෝ සිල්වත් භාවයේ පරිත්‍යානෙහි පරිත්‍යාගෙහි යති වැදගත්කම ප්‍රකාශ කරන්නේ ඒවා අගය කරන්නෙක් බවට පත් වෙලා බොහෝ වශයෙන් කුසල ධර්මයන් සිද්ධ කරගෙන මේ සසරින් එතර වෙනවා කියන කාරණය තමයි ඒ අවසාන ප්‍රේතයා ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ කියන කාරණය රජුරවන්ට බුදුහාමුදුරුව පහදලා දුන්නා. දැන් මේ ගාථා හතරේ අර්ථය ගත්තහම සරලව අපිට තිය පැහැදිලි වෙන කාරණයක් තමයි තමන්ට භවභෝග සම්පත් තියෙද්දි තමන්ට හැකියාව තියෙද්දි සෙසුවය ඒකට යොමු කරගන්න කෙනෙක් බවට පත් වෙනකොට ඔබට ඒ පැත්තෙනුත් පින්දහම් සිද්ධ වෙනවා. යමෙක් දාණයට නැඹුරු කරගන්නවා නම් දන් දීම සඳහා කෙනෙකුට අනුබල දෙනවා නම් අපි කොහොමත් දන්නවා යම් කිසි කෙනෙක් යමක් දෙන්න හදනකොට යම් කිසි පින්කමක් කරන්න හදනකොට අනේ අද කාලේ වුණා කරලා වැඩක් තියනවාද එතෙන්ට දීලා පළක් තියනවාද ඔය ආදී වශයෙන් කෙරෙන අර බාධා කරන ප්‍රකාශනයන් නිසා පව් සිද්ධ වෙනවා වගේම පව් පිරෙනවා වගේම අර වගේ ඒවට අනුබල දෙන ප්‍රකාශනයන් සිද්ධ කිරීමෙන් ඒවා අගේ කිරීමේ ප්‍රකාශනයන් තුලින් පින් සිද්ධ වෙනවා කුසල් රැස් වෙනවා කියන කාරණයක් මෙතනින් සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ ජීවිතය පංචකාම සම්පත්වලට ගිජු වෙලා ඒ තමන්ගේ මනස ඉල්ලන පංචකාම සම්පත් වලින් සන්තරපණය කරලා සතුටු වෙන්න උත්සාහ කරලා සැහැල්ලු ජීවිතයක් බවට පත් කරගන්න වෙරවීරිය දැරුවට කවදාකවත් එවැනි තත්වයක් උදා වෙන්නේ නැහැ මානසික ආතතියෙන් පෙළෙන නොඑක ආකාරයේ අසහානකාරී පීඩනයන්ගෙන් පෙළෙන පුජ්‍යලයක් බවට පත් වෙනවා එයාට හරියාකාරයේ නිින්දක් ලබන්නේ නැහැ ඒ වගේම එයාට ජීවිතයේ මහා වදයක් කරදරයක් හැටියට දැනිලා මේ ජීවිතයේ පීඩාවක් බවට පත් කරගෙන මෙලොවත් අසාර්ථක කරගත්ත පරලොවත් අසාර්ථක කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා කියන කාරණය මේ ධර්මයේ තුලින් ඉස්මතු වෙලා පේනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරන්නේ ඊටාම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබලා තියෙනවා. මේ ලැබපු දුර්ලභ මනුෂ්‍ය ජීවිතය පංචකාම සම්පත් වලටම ගිජු වෙලා ඒ වගේම එල්බගෙන ඒ වගේම සන්තරපණය කරන්න උත්සාහ කළාට කවදාකවත් ඒ අභිප්‍රාය සඵල සාර්ථක කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ තව තවත් අර දුක් වේදනාව වැඩි වෙලා ඔබේ ජීවිතේ මහා දුක් ගොඩක් බවට පත් වෙනවා ඒ නිසා දැහැමි මාවතට අවතීර්ණ වෙලා ඒ දැහැමිව තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගන්නවා නම් මෙලොව සැනසෙන්න පුළුවන් පරලොව සැනසෙන්න පුළුවන් ජීවිතයක් බවට මේ ජීවිතයේ පත් කරගන්න පුළුවන් කියන කාරණය තේරුම් අරගෙන පාපයෙන් ඉවත් වෙලා අකුසලයෙන් ඉවත් වෙලා ධර්මයට නැඹුරු වෙලා පින් දහම් රැස් කරගෙන අර්ථවත් ජීවිතයක් බවට පත් කරගන්න නොපමාව කටයුතු කරන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා දාය පහං හෝතු සබ්බ දුක්ඛා පම්චතු ධර්මානුශාසනාව පෙතු දේශකයන්න් වහන්සේ දික්වල යෝග්‍යාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තැඹිලිගස් මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතන පිරිවෙනී ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් නිවන් වූ ශාසනය කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, දුක් නිරෝගී සුවය තුන්වන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. මෙම ධර්ම දේශනාවේ සංයුත් ඇටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න.